මේ ධහම ස්පර්ශ කරන්නේ. ඒතර ඔක්කොම ඇත්ත. හැබැයි ඉඳලා හිටලා හරි මේ භාවනාවක් පිළිබඳ ආධ්‍යාත්මික කාරණයක් පිළිබඳ උනන්දුවක් කියයට එනවා. එහෙම ඇවිල්ලාම නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? අපි නරකමයි කියලා හම්බඩු ගන්න කෙනෙක්. කලින් අවුරුද්දකට සැරයක් අවුරුදු 10කට වතාවක් හරි එහෙම වෙන්න පුළුවන්. ඒ අයගේ ආධ්‍යාත්මීය సంతානයේ හදවත මේ සමත විපස්සනා කාරණා සඳහා යාන්තමට හරි විවුර්ත වෙනවා. අන්න ඒ ගැන හිතන්න. ඒ ගැන හිතන්න. ඒ හිතලා අර ඇති වෙච්ච ඇති වෙලා බැඳගත් තරහ අතාරින්න. බැඳගත් තරහ ආඝාතයක් බැඳගත් මේක මන්දනිය. ඒතර අපි දෙන්නටම සංසාරේ ඉන්න වෙන්නේ. කවුරු හරි එක්ක අපි තරහක් බැඳගත්තොත් එයා එයා සංසාරයෙන් නිදහස්ුන් නැත්නම් එයා දිගට මෙයයි අපිත් ඒ පස්සේ යන්න නැවත නැවත අපිට කොහේ ගියත් එකම විපාක විඳින්න වෙන්නේ මේ නිසා. මේක තමයි තුන්වෙනි උපකරණය. හතරවෙනි උපකරණය තමයි කෙනෙක් ඉන්න පුළුවන් එහෙමත් නැති. එහෙමත් වචනෙනුත් නැහැ ක්‍රියාවෙනුත් නැහැ අතරින් පතරවත් හදවත දහමකට යොමු නොවන විවෘත නොවන එහෙම කෙනෙක් දැක එහෙම දැක්කොත් ඇති කරගන්න අනුකම්පාව. අනුකම්පාවක් ඇති කරගන්න. අනේ මේ මිනිස්සයා කොයි ලෝකේ යන්නේ? කොයි ලෝකේ යන්නේ? දැන් පස්වෙනි කාරණේ පහසුයි. මොකද සමහර අයගේ වචනත් ක්‍රියාවත් අදවතත් දහමත් එක්ක තියෙන හැබැයි එහෙම අය ගැනත් අපිට තරහ එන්න පුළුවන්. දැන් මේකයි ලස්සනම කාරණේ. ඒකයි මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන පරිපූර්ණත්වය සම්මා සම්බුද්ධත්වය ප්‍රකට වෙන්නේ. දැන් අනිත් කෙනා 100%ක්ම හොඳයි. කතාවත් හොඳයි. ක්‍රියාවත් හොඳයි. හදවතක් හොඳයි. ඒත් අපිට තරහ එන්න මේක <laughs> තමයි ලස්සනම කාර්ය. එහෙම ආවහම එහෙම ආවහම ඒ ඔක්කොම ගැන හිතන්න. එයාගේ කතාව කොච්චර ලස්සනද මිහිරිද ක්‍රියා කොච්චර මට සිල්පුද හදවත මොනතරම් දහමට විවුර්ත වෙලා එහෙනම් ඒ ඒ කාරණා ඔක්කොම ගැන හිතන්න. විතර මෙහෙම හිතනකොට අපේ අර බැඳගත්ත තරහා අපිට කපලා දාන්න පුළුවන්. ලිහලා දාන්න පුළුවන්. මේකට ලස්සන උපමා පහක් දෙනවා දහම. ලස්සන උපමා පහ. මොනවද? අර පළවෙනි කතාවට හරි නෑ කායික ක්‍රියා නම් හොඳයි කියපේක උපමාව මොකද්ද? පිපාසයෙන් ඉන්න කෙනෙක් ගමනක් යනවා හරි තිබහයි. එයාට හම්බ වෙනවා වතුර වලක්. ඒක හැබැයි කොළ පාසි ඔක්කොම තියෙනවා. හැබැයි දැන් දිව ගිලෙන්න තරමට තරහ. දැන් තෝරා ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ මේ වතුර 100% පිරිසුදු නන්නේ. මේකේ පාසි තියෙනවා, දියසෙවල් තියෙනවා, කොළ කුණු වෙනවා. හැබැයි මේකේ වතුර තියෙන. ඒක බොනවද? නැත්තම් පිපාසයෙන් මැරෙනවද? මෙච්චරයි තුන්වෙනි තෝරා ගැනීමක් නේ. එහෙනම් අපි මොකද්ද තෝරගන්නේ? අපි මොකද්ද කරන්නේ? අර පාසි ටික ඈඩ් කරලා, DSL මෑප් කරලා, හොල අයින් කරලා පුළුවන් තරම් පිරිසිදු. සියලු කියන්නේ මේ අපිට ඒ ඒ වෙලාවට එතන සාපේක්ෂ වශයෙන් පිරිසිදු වතුර ටිකක් අරගෙන අපි බොනවා. අපි එතන මිනරල් වෝටර් නැහැ කියලා හිතන්නේ ෆිල්ටර් වෝටර් නැහැ කියලා හිතන්නේ යන්නේ. ඒක දිව ගිලෙන මට්ටමට අපි කාන්තාරකේ හිටියොත් අර ටික එහාම අන්න ඒ වගේ අර අප්‍රිය වචන ටික එහා මෙහා කරන්නේ. ඒවත් එක පටලවෙන්න පණේ මේ හින්දා මට බොන්න බෑ මම මැරෙනවා කියන්නේ නෑ. ඒව අයින් කරලා පුළුවන් තරම් අයින් කළා වතුර ටිකක් තරම් බොන්න. ඊළඟ උපමාව තමයි එහෙම යන කෙනෙක් අ පුතේ මේ ඒත් වතුර හම්බෙන්න පුළුවන්. ඒක ටිකක් ජරා වෙලා හැබැයි ඒකෙදි ඒ වගේම ටිකක් පිරිසිදු කරලා පුළුවන් මට්ටමට පිරිසිදු කරලා වතුර බොනවා. තුන්වෙනි කාරණේ තමයි අර යම්තම් මොහතකට හදවත විවෘත වෙන්න පුළුවන් වෙන ගහමට ඒ උනන්දුව අවුරුද්දකට සැරයක් හරි එන්න පුළුවන් කෙනෙක්ගේ. අවුරුද්ද පුරාම මාස 11කුත් දවස් 29ක් හරි 30ක් හරීම නරකට ඉඳලා හැබැයි එක දවසක් හරි ධම කතා කරන්න පුළුවන්. දැන් ඒ ගැන හිතලා හරි අර තරහ බැඳගන්නේ නැතුව අතාරින්න කිව්වනේ ඒකට උපමා මොකද්ද? එහෙම පිපාසයෙන් යන කෙනෙක්. කොට හම්බ වෙනවා මේ ගවයේ එකේ ගවයේ කුරයක් කුරයකින් ඇතිවෙච්ච වලක වතුර පිරීලා තියෙනවා. වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. එතකොට මේක කොහොමත් එහාට මෙහාට කළා නම් පෙරන්න අමාරුයි. මේකට හැන්දකුත් නැහැ අත දාන්නත් බෑ ගවයේගේ කුරේ ප්‍රමාණය. එතකොට මොකද කරන්නේ? බිම දිගා වෙලා ඒ පිපාසයේ මැරෙන්න පුළුවන්. ඒ නිසා බිම දිගා වෙලා කටින් ඉඹලා පුළුවන් තරම් එහාට මෙහාට ඈත් කරලා කට කියලා උරකලා බොන. අන්න ඒ වගේ කුංචි හරි විවුර්ත භාවයක් අගය කරන්න පුළුවන්. පුළුවන් නම් තරහ අතාරින්න පුළුවන්. මේ උපකරණ දෙන්නේ. හතරවෙනි කාරණේ එහෙමත් නැහැ. ඉතිනුත් අපිරිසිදුයි, ගතිනුයි, වචනෙනුයි ඔක්කොම. ඒට දහම දෙන උපමාව තමයි සිටියම් මිනිස්සෙක් කාන්තාරක යනවා ගිහලා අතරම ඒ පාරේ ගිහිල්ලා කවදාවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. කඩයක් හම්බ වෙන්නේත් නැහැ. මගියෙක් හම්බ වෙන්නේත් නැහැ. ඔන්න හම්බ වෙන්නේත් නැහැ. බේත්තක් හම්බ වෙන්නේත් නැහැ. ඒ මොනවත් නැහැ. දැන් එහෙම කෙනෙක්ව ඔබට දකින්න හම්බ වුණොත් මේකයි දහම අපෙන් අහන්නේ. එහෙම මිනිස්සෙක් ඔබට දකින්න ලැබෙයි. මේ මිනිස්සයා ආපු පාරෙත් නෑ ගිමන්හලක්, ඔය යන පාරෙත් ගිමන්හලක් නෑ. දැන් ඔහොම ගියොත් එහෙම මේ මිනිස්සයා මැරිලා වැටේ. බඩගින්නෙන් මැරිලා වැටේ, පිපාසයෙන් මැරිලා වැටේ, මහන්සියෙන් මැරිලා වැටේ, දෙහිත්තුවෙන් මැරිලා වැටේ. එහෙම කෙනෙක්ව දැක්කොත් අපි යාගේ හොඳ නරක හොයන්න යනවද? එයා හොඳ නරක හොයනවද? එයාගේ උගත්කම්, જાතියව හොයන්නේ එහෙම දැක්කොත් අන්න අපේ අදවතින් අපි ඇති කරගන්නවා හදවතේ ඇති වෙන ලොකු අනුකම්පාව. අර මොනවත් අපිට අදාළ නෑ. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද එහෙම නෙමෙයි. මේ මිනිස්සයා මෙහෙම ගියොත් මැරිලා වැටෙනවා. තව අඩියක් කියයිද දන්නේ නැහැ මැරෙනවා. මේ පාරේ නම් එයාට උදව් කරන්න කෙනෙක් නැහැ කියලා දැක්කලා අපේ හිතේ අපි දයාවක් ඇති කරගන්නවා. අන්න ඒ වගේ දයාවක් ඇති කරගන්න අර හිතිනුයි ගතිනුයි වචනිනුයි මේ තුනෙන්ම අපායට යන්න පාර කපා ගන්න කෙනෙක් දැක්ක. ඇති කරගන්න හදවතින් මෙහෙම ගියත් නම් මේ මිනිස්සයා මරණින් පස්සේ නිරේතුව. නිසා අවස්ථාවක් හොයන්න ඊට කලින් උදව් පායට ඵලයන් කියන්නේ ඉතින් පස්වෙනි කාරණේට නම් උපමාව ඕනේ නැහැ උපමාවක් දෙනවා. හිතත් හොඳයි, ගතත් හොඳයි, වචනෙත් හොඳයි. එහෙම කෙනෙක් පිළිබඳව හරි අපිට එනවනම් ආඝාතයක්, වැඳගත් තරහක්, අමනාපයක්. හරියට විපාසයෙන් ඉන්නකොට අපිට මුණ ගැහෙනවා. ඊටාම පිරිසිදු නිල් කැටේ වගේ සීතල උල්පත. ඒකේ මොනවත් කරන්න ඕනේ නැණි, පෙරන්න ඕනෙත් නැහැ, පිඹින්න ඕනෙත් නැහැ, තෝරන්න ඕනෙත් නැහැ. සිත්සේ පානය කරන්න පුළුවන්. පානය කරන්න කරන්න අපේ පවසනි වෙනවා. ඒ වගේ බලන්න එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් ගැන හරි අපිට හිතෙනවා නම් තරහ බලන්න. අනේ මෙයාගේ සිතිවිලි මොනතරම් ලස්සනද? ක්‍රියා කොච්චර ලස්සනද? වචන මොනවාද? එතකොට මේ තවත් කාරණා පහක් තියෙනවා. මේ ටිකක් දැන් කියනවද නැද්ද කියලා කල්පනා කරන්නේ අපිට භාවනා කරන්නත් අවශ්‍යයි. අපි ඊළඟ දවසේ ටික කියමු. මේ අද හිතාගෙන ආවේ මේ අපේ මේ මෛත්‍රී භාවනාවේ අර අපේ සම්ප්‍රදායික මෛත්‍රී භාවනාව අපි දැන් දවස් තුනක් විතර දෙකක් තුනක් අපි අහපු ඒ ඒ අර්ථය පිළිබඳ කතා කරන්න අපි කලින් කතා කරේ අර්ථයට වැඩි එහි තියෙන ධ්‍රණියේ තියෙන ශක්තිය ගැන නෑ මේකේ අර්ථය ඊට වැඩි ශක්තිය. ධ්‍රණියට වැඩි විප්ලවයක් කරන්න පුළුවන් අර්ථයට ඒක ගැන කතා කරමු කියලා. කොහොම හරි අපි ඒ කාරණා දෙකම ඊළඟ මෙත්මග වැඩසටහනට තල්ලු කරලා සහ මේ අපිට හිතුනේ ඊළඟ මෙත්මග වැඩසටහනින් මේ මෙත්මග වැඩසටහන් මාලාව අවසන් කරමු කියලා. එතකොට අපිට අවශ්‍ය වුණේ අවසාන වැඩසටහනේදී මේ මෛත්‍රිය කොහොමද විමුක්තියට හේතු වෙන්නේ දැන් අපි මෙතෙක් කතා කරේ මෛත්‍රිය කොහොමද අපි එදිනෙදා ජීවිතේට සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් ඉන්න උදව් වෙන්නේ කියන එකනේ. හැබැයි ඒ එහෙම නොවේ මේ මෛත්‍රිය කොහොමද විමුක්තියට උදව් වෙන්නේ. මෙත්මග කියන්නේ ඒකයි මෛත්‍රී මාර්ගයෙන් ගිහිල්ලා කොහොමද නිවෙන්නේ සම්පූර්ණයෙන් සංසාරයෙන් ඈතර වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඊළඟ දවසේ කතා කරන්න සහ පුහුණු වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ ශාස්ත්‍රූ ගෞරවය මොන තරම් ඇති වෙනවද බලන්න අපි අපි මොන තරම් මොන තරම් වාසනාවන්ත කවුද මෙහෙම කවුද මෙහෙම අපිට කියලා දෙන්නේ කියලා දීලා තියෙනවා තරහ ගන්න එපා කියන එක ලේසියි තරහ ගත්තොත් අපාය යනවා කියන එකත් ලේසි. තරහ ගත්තොත් ලෙඩ වෙනවා කියන එකත් ලේසි. හැබැයි මේ එන තරහ අපි තරහ ගන්නෑ මේ තරහ එනවනේ අපි ළඟ. හිතලා නෙමෙයි ඒකොට ඒ තරහ නැති කරගන්න. ඒ තරහින් අපිව නිදහස් කරගන්න. මේ විදිහේ ක්‍රමවේදයන් වෙන කවුද කියලා. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. අන්නේ අප්‍රමාණ වූ ශාස්ත්‍රූ ගෞරවයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි අපි එකතු වෙමු අප්‍රමාණ වූ මෛත්‍රී අපේ හිතේ අපේ ජීවිතේ අපේ හදවතේ අපි මොන තරම් ඉඩක් අපේ දහමට ශාස්ත්‍රෝන් වහන්සේට අපි පූජා කරලා තියෙනවද ඒ අපි පූජා කළ ඉඩමේ ප්‍රමාණයට අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ හදවතේ වැඩ ඉන්නවා. ඒ සමගම අත්දකින්න අපි අපිට කොච්චර ආදරේද අපි අපිට කොපමණ කැමතිද අපිට මොන තරම් ඕනෙකමක් තියෙනවද අපිව නිරෝගීව තියාගන්න ලෙඩ වලින් බේරගන්න හතරදර වලින් අනතුරු වලින් මුදවා ගන්න මෙලෝ වශයෙන් <clears throat> සුවසේ ජීවත් වෙන්න පරලෝ වශයෙන් සුගතිගාමී වෙන්න අපව සසරින් එතෙර කරවන්න අපට මොන තරම් අවශ්‍යතාවයක් තියෙනවද වී සයාබර වූ හෘදයාංගම වූ අවකාශය තුලින් බලන්න හිතේ අහුමුළු වල එකතු කරගත්ත අමනාපයන් කෝපයන් තිබෙනවා හරියට අතුගාලා අහුමුළු වලට රොඩු බොඩු එකතු කරනවා වගේ සමහර විට හරියට අතු ගන්න බැරි වෙලා අහුමුළු වල තුණු ඉතුරු වෙලා තියෙනවා වගේ කාලාන්තරයක් තිස්සේ බැඳුණු අමනාපයන් බැඳුණු කෝපයන් තිබෙනවාද මතක් වෙන විටත් හිත නැකනවා සිතඳු අපි බැඳගෙන තිබෙන බැමිදාලා බැඳගෙන රඳවගෙන තිබෙන අමනාපයන්ට මුල්ලුණු සිදුවීම් වල සිටි පුද්ගලයන් ඒ අසල සිටි ඒ සිදුවීම් ඇතුළේ සිටි සිදුවීම් ඇති කළ පුද්ගලයන්ම ඉබේට මතක් වෙන්නත් පුළුවන් නැතිනම් ඕනේ කමින් මතක් කරගන්න. ඒ අදාළ මුල්ලුණු පුද්ගලයන් ගේ කිසියම් එක ක්‍රියාවක් හෝ වචනයක් හෝ වචන කිහිපයක් හෝ ක්‍රියා කිහිපයක් නිසයි අපි නොසන්සුන් උනේ කලබල උනේ කෝප උනේ අපිට පේන්නේ නැද්ද? ඒ ඇත්තන්ගේ තිබෙන යහපත් ගති යහපත් ක්‍රියා සමාජ අපිටම කළ උදව් වෙන අයට කරන උදව් එහෙම එකක් දෙකක්වත් බේතකටවත් හොයාගන්න බැරිද අර කෝපය ඒ හොඳ පැත්ත වහනවා. කෝපයේ විසින් ආවරණය කරනු ලබන යහපත දකින්න ඒ දකින හිත පැහැදෙනවා. කෝපය නොපැහැදුනත් කෝපය දකින්නට අකමැති වුණත් යහපත දකින අපේ පිරිසිදු හිත මෛත්‍රී හිත හැදෙනවා. ඒ පැහැදුණු මෛත්‍රී හිතින් අපි ඒ හැම දිනාටම මෛත්‍රිය දෙමු අත්පුරෝම් තමන්ටත් අනුන්ටත් අදටත් එටටත් අයහපතක්ම ගෙන දෙන නපුරු සිතිවිලි වලින් නපුරු වචන වලින් නපුරු කායික ක්‍රියා වලින් ඒ ඇත්තන් නිදහස් වෙත්වා තමන්ටත් අනුන්ටත් අදටත් හිතටත් අනිතු විපාකයක්ම ගෙන දෙන අවලස්සන සිතිවිලි වල අවලස්සන වචන වල අවලස්සන ක්‍රියාවල කුදුරක් නොවේවා අවුරුව ඕකයේ කිලුකින් අවපැහැ ගැන්නුණු සිටිවිලි වචන හා ක්‍රියා මෛත්‍රියේ ප්‍රසන්න වර්ණෙන් පැහැපත් වේවා කෝපය ගිලන් කළ දුබල කළ සිත හාගත මෛත්‍රියෙන් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම අනුන් වෙනසක් නෑ කාගෙත් කවුරුත් කෝපය ගිලන් කළ හා දුබල කළ සිත් මෛත්‍රියෙන් සුවපත් වෙත්වා ඕපේ ගිලන් කළ ඕපේ නිසා ආතුර වුණු ශරීර මෛත්‍රියෙන් නිරෝගී වෙත්වා මෛත්‍රී සෞම්‍ය කිරණින් එකලුණු හදවතින් කල්‍යාණ මිත්‍රේනි අපි අද මෙත් මගින් සමුගනිමු මෛත්‍රිය අපි ආශ්වාස කරමු ප්‍රශ්වාස කරමු එදිනෙදා ජීවිතේ සුදු මහත් කටයුතු වලදී විශේෂයෙන් අන්‍යයන් සමග ගැටෙන විට අපි ඔසුවක් වෙමු ගිලනොනින් ඉදිරියේ ඒ සෞම්‍ය වූ හෘදයාංගම වූ අධිකණින් සෑම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා සැනසෙල්ලක් නොවේවා